මොහොතේ අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු ප්‍රාර්ථනා ගාතාවක් මේ ගාතාව තුළ තථාගතයන් වහන්සේ මේ ශ්‍රාවකයෝ ජීවත් වෙන්න ඕනේ කුයි විදියටද අපගේ ශාසනික පැවැත්ම තිබිය යුත්තේ කොයි විදිහටද කියලා විශේෂ කාරණාවක් දේශනා කරනවා. සියලුම ස්වාමීන් වහන්සේලා දැස් වසාගෙන භාවනා යෝගිව තථාගතයන් වහන්සේගේ කමඨාන ශ්‍රවණය කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මාගේ ජීවිත කාලය තුල කිසිම දවසක බාල සේවනයක් මට ඇති නොවේවා. පඬිතියෝ ආශ්‍රය කරන්නම මට අවස්ථාව ලැබේවා කියන එක තමයි මේ ගාථා රත්නය තුළ අර්ථය තථාගතයන් වහන්සේ ඉදිරියේ අපි මේ ලෝකයේ බාලයෝ ආශ්‍රය කරන්න කැමති නැහැ කියලා කියනවා නම් බාලයෝ ඉන්න ලෝකෙට ඇයි ආවේ කියලා ප්‍රශ්නයක් භාග්‍යතුන් වහන්සේ අපෙන් අහනවා බාලයෝ ආශ්‍රය කරන්න කැමති නැහැ කියලා කියන මේ द्वේෂසාගත ගතිය අවබෝධ නැති ප්‍රඥාව නැති අය එලා දකින මේ ස්වභාවය මේ අසත්පුරුෂ ගුණාංගයේ බාලයක් නෙමෙයිද එහෙනම් තමන්ව තමන් බාලයෙක් වශයෙන් ඉන්න නිසා තමන්වත් ආශ්‍රය නොකර ඉන්න එපාය එහෙනම් මේ ලෝකේ අපි බාලයෙක් ආශ්‍රය කරන්නේ නැහැ දුස්සීලේක ආශ්‍රය කරන්නේ ගුණ නැති කෙනෙක් ආශ්‍රය කරන්නේ කියලා කියන්නෙම එයා තුළ ගුණයක් නැහැ. එහෙනම් එයාව ආශ්‍රය කරන්නත් එයාට අවසර නැහැ. බලන්න අද අපි ගොඩාක් සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාට කැමැති ಗುಣධර්ම වලින් පිරිච්ච උත්මයෙක් දකින්න අපි ගොඩාක් කැමැති අපගේ සිත ඇයි ಗುಣධර්ම තියෙන කෙනෙකුට කැමති ඒ කියන්නේ එයා අගුණවලට අකමැති එහෙනම් අගුණවලට අකමැති කෙනා ගුණවලට කැමති කෙනා වැඩිපුරම ඉන්නේ අගුණ තියෙන කට්ටියත් එක්ක ඇයි එයා ගුණවලට කැමති නම් එයා ගුණවලින් පරිපූර්ණ වෙලා කැමැති දේ Taman තුල තියෙනව නේද එහෙනම් ගුණවලට කැමැති ආර්ය ශ්‍රාවකයා තමන් කැමැති ගුණවලින් තමන්ව පුරෝගෙන ඉන්නවනම් එයා කැමැති සෑම ගුණයක්ම වඩලා ඒක ආරක්ෂිතව ඒක තියාගෙන ඉන්නවනම් අගුණ තියෙන තැන්වල යාට ඉන්න බැරි කමක් නැහැ. එයා සන්තෝෂයෙන් ඉන්නවා හේතුව මම කැමති ಗುಣ 165000ක් තියෙනවා. ඒ ඔක්කොම මම වඩලා මම ඒක තුළ සන්තෝෂයෙන් ඉන්නවා. මන් තුල පිරීලා තියෙන ಗುಣ එහෙනම් අගුණ තියෙන තැන් වලින් යාට ප්‍රශ්නයක් එන්න බෑ. ಗುಣවලට කැමැති උත්මේ කවදාරි දවසක අනේ මෙතන අසත්පුරුසයි අඩුපාඩු ප්‍රත්‍යයට කැමැති මෙතන ඉන්න බෑ කියලා කියන්නේ එයා තුල කිසිම ගුණයක් නැහැ. එහෙනම් ಗುಣවලට කැමැත්ත විතරයි තියෙන්නේ. ඒ කැමැති ಗುಣ එකක්වත් එයා වඩලා නැහැ. ඒ නිසා තමයි අගුණ එලා දකින්නේ අගුණ වලට කටයුතු කරන්නේ විරුද්ධව එනම් මේ ලෝකේ එක තාපසයෙක් හිටියා ඒ තරුණ තාපසයා ඇත් අත් දෙක එකතු කරගෙන වැඳගෙන ශ්ලෝකයකින් ආරාධනා කරනවා විශ්වයට මාගේ කර්මයටයි මේ ආරාධනා ගුණගරුක අනුකම්පාවෙන් යුක්ත මාගේ කර්මය මාගේ ආරාධනාව අසන්න සෑම අණුවක් තුළම නාමයක් රූපයක් තුළම සංඥාවක් සංස්කාරයක් තුළම මාගේ කර්මයේ තියෙන බව මම විශ්වාස කරමි මාගේ කර්මයටයි මේ ආරාධනා අද ඉඳලා මට බාලයෝ මුණගස්සන්න මගේ ජීවිත කාලය පුරාම බාලයෝ මට සේවනය කරන්න දෙන්න. බාලයන්ගෙන් තොර ලෝකයක් නැත කියන தත්ත්වය මට දෙන්න. මේ ප්‍රාර්ථනාව අද ඉඳලා මට ඉටු වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ මට මේ බාලයෝ සමාගම් වෙන්න දනුදෙනු කරන්න මට අවස්ථාව දෙන්න ආශ්‍රය කරන්න මට දෙන්න බාලයෝ කියලා එයා මේ විශ්වයට ආරාධනාවක් කරලා ඉල්ලීමක් කරනවා. ඇයි එම ඉල්ලීමක් කළේ කියලා එයාගෙන් විමසනකොට එයා කියනවා බාලයන්ට අපි වගේ පඬිතියන්ගේ සේවනය ලැබෙන්නේ නැත්නම් ඒ බාලයා පඬිතියා වෙන්නේ කොහමද පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ පණ්ඩිතයාට නෙමෙයි බාලයාට පින්වත තථාගත පණිවිඩය ඉසෙල්ලා ප්‍රඥාවෙන් දකින්න අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා 31 වෙනි මට්ටමින් බැලුවාම අසේවනාච බාලානං කියලා කියන්නේ පණ්ඩිතයන්ට බාලයන් ආශ්‍රය කරන්න එපා කියන එක පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ පණ්ඩිතිය ආශ්‍රය කරන්නයි කියලා කියනවා නම් එයා පණ්ඩිතයෙක් නෙමෙයි කියන එක නේද? පණ්ඩිතෝ පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතස්ස පණ්ඩිතානංච සේවනා මේ විදිහට කිව්වනම් පණ්ඩිතයෝ පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න කියන අර්ථය. තථාගතයන් වහන්සේගේ පණිවිඩය පණ්ඩිතානංච සේවනා පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න. එහෙනම් මේ කියන්නේ බාලයන්ට එහෙනම් Taman තුල පඬිතකමක් නැත්නම් Taman බාලයෙක් නම් අඥානයෙක් නම් ඒකාන්ත වශයෙන්ම පඬිතෙක් ඇසුරු කළ යුතුයි පඬිතෙක් බවට පත් වෙන්න. එයාගේ ප්‍රඥාව මෝරන්න. එයා පඬිතියෝ ඉන්න තැන් ඔය ඔයාගෙන් ආශ්‍රය කළ යුතුයි. හැබැයි පඬිතයා එයාට ආශ්‍රය කරන්න අවස්ථාව දිය යුතුයි. එයාගේ බාල කටයුතු මෙයා පුරුදු නොවිය යුතුයි. එයා බාලයා සේවනය නොකළ යුතුයි. එයාගේ පඬිත ස්වභාවයෙම එයා රැඳිලා එයාව ආශ්‍රය කරන්න ඒ බාලයාට අනුකම්පාවෙන් අවස්ථාව දිය යුතුයි. නින්දා අපාස කරනවා බාලයා පඬිතයාට එයා මා කරුණාවෙන් එක විඳ දරා ගත යුතුයි. ඒ බාලයා ආශ්‍රය නොකළ යුතුයි. ඒ නිന്ദා අපාසය ආශ්‍රය නොකළ යුතුයි. ගුරුවරයාට පිටුපානවා. වැරදි වැඩ කරනවා. ගුරුවරයාගෙන් වෙන් වෙලා යනවා. ඒ හැම වේදනාව දුක කරදරයක්ම අකටයුත්තක්ම අඩුපාඩුවක්ම ආශ්‍රය නොකළ යුතුයි. නැවත ඒ බාලයා ගුරුවරයා ළඟට එනකොට ඒ ගුරුවරයා නැවත සේවනය කරන්න අවස්ථාව දිය යුතුයි. අන්නා මහා කරුණාව එනං මාමේ බාල සමාගමෝ කියලා කියන්නේ මට බාල සමාගම එපා කියලා. එනම් මේ ලෝකේ සෑම පඬිතෙක්ම බාලයන්ගේ සේවනය අපට එපා කියලා තපෝවනේ හිටියානම් අද ප්‍රඥාවක් අවබෝධයක් ගුණයක් මොකවත් දන්නේ නැති මේ මිනිස් ප්‍රජාවගේ தත්ත්වය මොකද්ද වෙන්නේ? තථාගතයන් වහන්සේට සාපේක්ෂව මේ ලෝකේ ඔක්කම බාලයෝ නේද? සාරිපුත්ත ඇතුළුව. ඇයි තථාගත ඥාන ඉදිරියේ සාරිපුත්ත දූවිල්ලක් වාගේ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ලෝකයේ ඈම බාලයෙක්ම ආශ්‍රය කළසේක කශ්‍යප මහරහතන් වහන්සේ අසත්පුරුෂය ආශ්‍රය කළ බවට දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන තාක්කල් සෑම බාලයෙක්ම ආශ්‍රය කරලා ඒ බාලයන්ගේ සෑම අඩුවක් පාඩුවක් ඉදිරියේ අපි ඉවසීමෙන් යටාත්පාත් අනුකම්පාවෙන් කටයුතු කරලා අපේ ගුණ පරිපූර්ණය කරගෙන අපි තුළ තියෙන වැඩුණු යම්කිසි ಗುಣධර්මයක් තියෙනවා නම් ඒක ආදර්ශයකට කමඨානකට අරගෙන ඒ බාලයාට සසරෙන් එතර වෙන්න අපිව සේවනය කරන්න ඒ බාලයාට අවස්ථාව දිය යුතුයි. එනං ඒ තාපසයා මේ විශ්වයේ කර්මයෙන් එයා ආරාධනා කළේ මාගේ ಗುಣධර්ම සේවනය කරන්න මාගේ ප්‍රඥාව සේවනය කරන්න මාගේ අවබෝධය සේවනය කරන්න එවැනි අවබෝධයටපත් වෙන්න මෙම ප්‍රඥාවම Taman ලබා ගන්න. ඒ සියලෝම බාලයන් මට මුණගස්සන්න. ඒ සියලෝම බාලයන් මට ආශ්‍රය කරවන්න කර්මයට මෙසේ ආරාධනා කරනවා. එනම් මේ ලෝකේ බාලයෝ කියලා කියන්නේ තාම පඬිතියෝ නොවිච්ච කට්ටිය. මේ ලෝකේ බාලයෝ කියලා කියන්නේ පඬිතියෝගේ ආශ්‍රය නොලැබිච්ච කට්ටිය. එහෙනම් තමන් පඬිතියෝ වෙලා බාලයා ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නෙම තමන් පඬිතෙක් නොවන බවයි පැහැදිලි වෙන්නේ. එහෙනම් මේ ලෝකයේ ගොඩාක් අයගේ අඩුපාඩු තියෙනවා. අසත්පුරුෂ ක්‍රියාකලාප තියෙනවා. රාත්‍රී කාලයේ කෙලස් වලින් ගින්නවාගේ දැවෙනවා. උදේ කාලයේ දාන වලට ලෝභ වලට දැවෙනවා. එනම් පැය 24 පුරාම අසත්පුරුෂ කටයුතු වල ඉන්නකොට පඬිතයා පඬිතියන්ගෙන් විතරක් සීමා වෙනවනම් බාලයා ප්‍රතික්ෂේප කරනවනම් මේ බාලයාට වෙන කලදසාව මොකද්ද මේ බාලයාට මේ ලෝකේ ඉඳ හිටින්න තැනක් නැති වෙනව නේද එහෙනම් අපි මේ ලෝකේ කිසිම බාලයෙක් පිටුපාන් නැතුව ඉන්න ඕනේ මේ සම්බුද්ධ ශාසනයේ සියලෝම පුතුජනයන්ට භාග්‍යතුන් වහන්සේගේ නිර්මල දාම ලැබිලා සෑම සත්‍යයක්ම හරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න නම් අපි මේ බාලයන්ට අනුකම්පා කරන්නට ඕනේ. ධර්මයේ දේශනා කරන්නට ඕනේ, කමඨාන් දෙන්නට ඕනේ. ඒකට ඒ අය ආශ්‍රය කරන්නට ඕනේ. ඒ අයත් එක්ක එකතු වෙලා වැරදි වැඩ කරන්නයි අපට අවසරේ නැත්තේ. ඒ අය එක්ක එකතු වෙලා දාම් වැඩ කරන්න, භාවනා කරන්න, නිවන් දක්කන්න අපට ඕනතරම් අවසරේ මේ සම්බුද්ධ ශාසනය තියෙනවා. එහෙනම් අද ඉඳලා අපි මේ ගාතාව සජ්ජායනා කරනකොට බාලයා පිළිබඳ අව탁සේරු නොකළ යුතුයි. ඒ බාලයාගේ කටයුතු කියන බාලයා මම ආශ්‍රය නොකළ යුතුයි. මේ කියන බාලයා පුද්ගලයා නෙමෙයි එයාගේ ක්‍රියාකලාපය බාලයා මේ ලෝකයේ ලෝභයෙන් බලනවා නම් ඒ ලෝභය ආශ්‍රය කරන්න මට අවස්ථාව නොලැබේවා කියන එකයි මේ ගාතාව. බාලයා රාගික දේවල් කතා කරනවා නම් ඒවා ආගෙන ඉඳලා එවැනි රාගික දේවල් කතා කරලා එවැනි වචන ආශ්‍රය මට නොලැබේවා කියන එකයි මේ කියන්නේ. අසත්පුරුෂයා අසත්පුරුෂ වැඩ කරනවා. ඒ අසත්පුරුෂ වැඩ ආශ්‍රය කිරීමට අවස්ථාව නොලැබේවා කියලයි මේ කියන්නේ. අසත්පුරුෂය හැමදේම අසත්පුරුෂ ලෙස සිතනවා. ඒ අසත්පුරුෂ සිතවිලි ආශ්‍රයමට නොලැබේවා කියලයි මේ කියන්නේ. එහෙනම් අපේ ජීවිතය තුළ අපට අසත්පුරුෂයා ආශ්‍රය කරන්න අවසරය තියෙනවා අසකන දිවනාසය සමසුතින් සිතින් එයාගේ අසත්පුරුෂ ක්‍රියාකලාපේ ආශ්‍රය කරන්නයි අපට අවසර නැත්තේ එහෙනම් මේ ගාතාව කියනකොට ප්‍රඥා මට්ටම හොඳට සීතබාගෙන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය එනම් මාගේ නිවන් දකිනාතෙන් මේ නාම රූප සංඥා සංස්කාර ධර්මවල ලෝභ දේශ මෝහ රාග වෛර කියන අසත්පුරුෂ සේවනය මට ඇති නොවේවා ඉපදීමට ඇතිවෙන්නා වූ කර්මය ආශ්‍රය කරන්නට මට ඡන්දයක් ඇති නොවේවා ලෝක සත්‍යය එක අඩුපාඩු හදාගෙන මට පිරිණිවන් පාන්න වීරිය ඇති වේවා ඒ ලෝක සත්‍යයේ රාගයට වෛරයට ద్వේෂයට මෝහයට අසුවීමේ බාලයා මට ඇති නොවේවා මේ මිනිසුන්ගේ අසත්පුරුෂ ක්‍රියාවලිය සේවනය කරන ඒ බාල ඇසුර මට නොලැබේවා කියන එකයි මේ ප්‍රාර්ථනා කරන්නේ මේක ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් මේ ලෝකේ බාලයන්ගෙන් අයින් වෙන්න මේක පුද්ගල ස්වභාවයෙන් කියපු ගාතාවක් නම් මේ ලෝකේ සෑම පුතුජනයම අපි අත්හරින්න එපාය කාටද බණ කියන්නේ රාතන් වහන්සේලාට පමණයි. භාවනා දෙන්නේ ඒ රාතන් වහන්සේලාට පමණයි. සද්ධර්ම දේශනා රාතන් වහන්සේලාට පමණයි ශාසනය ඉවරයි. එහෙනම් අපි මේ ලෝකේ ඉන්න සෑම සත්වෙක්ම තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අඳුනා ගන්නට ඕනේ. ඒ මහා කාරුණික තථාගතයන් වහන්සේගේ ශාසනය පිරිනිවන් පාන්නට ඕනේ. එහෙනම් අපිට අවසරයි මේ ලෝකයේ ඕන බාලයක ආශ්‍රය කරන්න අවසර නැහැ බාල ක්‍රියාසේවනය කරන්න. එහෙනම් මේ ගාථාවේ යථාර්ථය දන්නේ නැතුව අපි පුද්ගල මට්ටමින් ප්‍රත්‍ය හොයාගෙන යන අසත්පුරුෂ වැඩ කරන සෑම දෙනා එලා දැක්කා. පසේ බුදු වෙන්න සම්මා සම්බුදු වෙන්න අරියත් වෙන්න සුදුසුකම් තියෙන මේ මිනිස්ය සත්වයා එලා දැක්කා. නින්දාවෙන් අපාසෙන් යදියා බැලුවා. තනින් තන ගින් එයාට නින්දා අපාස විවේචනය කළා. හේතුව අපිතානිටේ මේ බාලයාම ආශ්‍රය කරන්නේ කියලා. හැබැයි එයා කරපු හැම වැරද්දක්ම මතකේ තියෙනවා නම් එයාගේ වැරදි කියන බාලයෝ ආශ්‍රය කරලා නැද්ද? එයා කරපු අකටයුතු හැම දෙයක්ම මතකේ තියාගෙන ඉන්නවනම් ඒක හැමතැනම කිය කිය බනිනවනම් ඒ කියන්නේ එයා බාලයා ආශ්‍රය කරන මට්ටමට දැනටමපත් වෙලා නේද? ඇයි ඒ උත්තමයාගේ හොඳ දේවල් අපට මතක නැත්තේ? යාපත් දේවල් අපි නිතර ප්‍රශංසා කරමින් සාකච්ඡා නොකරන්නේ ඇයි? එහෙනම් වාග්යතුන් වහන්සේ දේශනා කරනවා නිවන් දක්නාතේ මේ වගේ බාල ඉපදීමට හේතු වෙන බාල දේවල් ආශ්‍රය කරන්ට නොලැබේවා එහෙනම් ජීවිත කාලෙම අපි ඉපදෙන්න බාල දේවල් නේද ආශ්‍රය කරලා තියෙන්නේ ආවලා කොහොමද අනේ වැඩක් නැහැ පුදුමාකාර ලෝභයෙන් ආවල් වික්ෂෝ වැඩක් නැහැ ප්‍රත්‍යපස්සේ යනවා ආවල් වික්ෂෝ සල්ලි පාවිච්චි කරනවා ආවල් වික්ෂෝ අනේ විකාලේ කිසිම දෙයක් රකින්නේ වැඩක් නැහැ එහෙනම් අපි සෑම තැනම බාලයව ආශ්‍රය කරලා හැම බාලයෙක්ම සේවනය කරලා බාලයෝ එක්ක සමාගම් ගත වෙලා ආයතන ගත වෙලා මේ ගාතාවේ යථාර්ථය අපි දැක්කේ නෑ මේ ලෝකේ හැමතැනම අකුසල තියෙනවා පව් තියෙනවා ඇයි නාම රූප කියන්නේම ලෝභ දේශ මොහ නේද එහෙනම් මේවට අසු නැතුව ඉන්න තථාගතයන් වහන්සේගේ මහා කරුණාව මට ලැබේවා කියන එක තමයි මේ ගාතාව. මේ ලෝභ දේශ මොහ රාග වලින් පිරිච්ච මේ ලෝකයේ තුල මේවට අසු නොවි නිවන් දක්නාතෙන් ඔබ වහන්සේගේ මහිමේ මාව වසා ගන්න ඔබ වහන්සේගේ මහා කරුණාවේ තේජසින් මාව ආරක්ෂා කරන්න මේ ලෝභ දේශ මොහ රාග කියන මේ පංචකාම වලින් මම නිදාස් වෙලා නිවන් දකින්නකම් මේ නාම රූප වලම මම පරිස්සම් වෙන්න ඕනේ කියන එකයි මේ ඉල්ලන්නේ ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් මේ වගේ නිර්වාණ පණිවිඩයක් මේ ලෝකයේ කිසිම කෙනෙකුට දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ලෝකේ සෑම නාමයක් රූපයක් තුලම බාලයෝ ඉන්න බව දේශනා කරනවා. හැම තැනම බාල සේවන පවතිනවා. ඇයි ගහක් දියා බල්ලා වටිනාකමට මේ ලී ටික කපලා විකුණන්න ඔරසිතා පාළ වුණොත් ඒකෙන් හම්බෙන මුදලට ලෝභසිතා පාළ වුණොත් ඒ මුදලෙන් වින්දනය කරන්න පුළුවන් පංචකාම පිළිබඳව කාමසේවන සිත පාළ වුණොත් ඒ මෝහයෙන් වෛරයෙන් මත් වෙලා මත්සිත පාළ වුණොත් එනම් භාවනා කරන්නට යනවා මම මාන වෙලා නිවන් දකින්නවායි කියලා බොරු කියලා ගස් කපන වෙලෙන්දෙකුණාම වංචාකාරේ බොරුකාරයෙක් වුණොත් අන්න බලන්න මේ ලෝකේ සෑම නාමයක් රූපයක් තුල වර්ණයක් ගන්ධයක් රසයක් ඕජාවක් තුල මේ ඇලීමේ ගැටීමේ ස්වභාවය පවතිනවා ලෝභය, ద్వේෂය, මෝහය, වෛරය හැමතැනම පවතිනවා. එහෙනම් මේ වලට අසු වෙවි තමයි මේ සංසාරයේ කෝටි වාරයක් සසර ගමන දික් කරගෙන තියෙන්නේ. නැවත ඉපදිලා බෑ. නැවත දුක් විඳලා බෑ මේක කෙලවර කරන්නට ඕනේ තථාගතයන් වහන්සේ ඇරෙන ඇරෙන තැන්වල මේ ලෝභ දේශ මෝහ වලට මං අවු වෙනවා කොහෙන් හරි මන් දන්නේ ඉර වෙනවා තථාගතයන් වහන්සේ නිවන් දකිනා જાතිය ගානේ මට මේ බාලයෝ ආශ්‍රය කරන්නට නොලැබේවා යා ඉල්ලන්නේ අනාගාමි ඵලය බාලයෝ ආශ්‍රය කරන්නට නොලැබීමත් ඒ ලෝභ දේශ මොහ නැති කිරීමේ ඒ වරය ඒ ආශිර්වාදයේ ලැබීමත් එහෙම නැත්නම් ලෝභ දේශ මොහ නැති කර ගැනීමත් කියන මේ ඔක්කම අනාගාමි ඵලය එහෙනම් අනාගාමි උත්තමයා විතරයි ලෝභය, ද්වේෂය, මෝහය නැතුව ජීවත් වෙන්නේ. එයාට විතරයි බාලයෝ ආශ්‍රය නොවන්නේ. එහෙනම් ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව තුළින් අපි ඉල්ලනවා තථාගතයන් වහන්සේ නිවන් දකිනා જાතියක් දක්වා මේ බාලයෝ ආශ්‍රය නොකරන මට අනාගාමි ඵලයට ඔබ වහන්සේගේ බුද්ධානුභාවයෙන් අනුකම්පා කරන්න හැම දේ තුලින්ම මට බේරිලා ඉන්න ඒ බාලයෝ සේවනය නොකරන්න සමාගම් ගත නොවි ඉන්න ඔබ වහන්සේගේ මහා කරුණාව මේ ශාසනය මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් මේ ගාතාව අපි සජ්ජායනා කරන හැම මොහොතෙම ප්‍රඥාවට ගෝචර වෙනකොට මේ ගාතාව කියලා ඉවර වෙනකොට අනාගාමි වෙනවා මේ ගාතාව කියලා ඉවර වෙනකොට එයා ප්‍රඥාවට සමවදිනවා. ඒකට හේතුව තමයි මේ ගාතාව තුල තියෙන එක එක කාරණා දිහා බලනකොට එයාට විශාල ප්‍රඥා පාරමිතාව පරිපූර්ණ වෙනවා. යාව නිබ්බානපත්තිය. එහෙනම් මොකද්ද මේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය එහෙනම් නිවන් දකිනාතෙන් මට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබේවා කවුද මේ කල්යාණ මිත්‍රයා මේ ලෝභයේ දකින්නකොට අලෝභයෙන් දකින සිටිවිල්ල කියන කල්යාණ මිත්‍රයා රාගික දේවල් ඇයෙනකොට විරාගයෙන් ආගන්න ඒ කල්යාණ මිත්‍රයා රසවත් දේවල් ලැබෙනකොට අලෝභයෙන් හැමෝටම බෙදලා තමන් වතුර ටිකක් හරි බීලා ඉන්නවයි කියලා තම පමණ දැනගෙන ගැනීමේ ඒ කල්යාණ මිත්‍රයාගේ ඇසුර ලැබේවා මොනතරම් තරහා ගියන් තරහා යන්න තරම් මම මෙච්චර දුස්සීලද කියලා ලැජ්ජා වෙලා අඩුව හදාගන්න ඒ අවබෝධ කල්යාණ මිත්‍රයා මට සේවනය කරන්න ඔබ වහන්සේගේ ශාසනය මට අනුකම්පාව ලැබේවා කියන එකයි මේ ඉල්ලන්නේ. යාවනි බානපත්තියා පත්තියා පත්වෙන තෙක් එහෙනම් මම නිර්වාණයටපත් වෙලා අරියත් බෝධියට එනකන් කල්යාණ මිත්‍රයෝ මට ආශ්‍රය කරන්න ලැබේවා. එහෙනම් නිර්වාණයටපත් වෙන තෙක් කියලා කියන්නේ ඊට පස්සේ බාලයා ප්‍රශ්නයකුත් නැහැ, කල්යාණ මිත්‍රයා ප්‍රශ්නයකුත් නැහැ. බලන්නේ ගාථාව තුල එහෙනම් නිවන් දකින්නාත් එක් එහෙනම් අරියත් බෝධියට දකින්නාත් එක් මේ කය මේ සලායතන මට ආරක්ෂා කරගන්න අමාරුයි කොහෙන් හරි මං කොටු වෙනවා පංචකාමයට තියෙන කැමැත්ත නිසා අරියත් වෙනකම් මට මේක පරිස්සම් කරලා දෙන්න. ඔබ වහන්සේට මම බාර කරනවා. මේ කියන්නේ මොනවද? පූජා ගාතාවක්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා නිවන් දකිනාතෙන් බාලයන්ගෙන් ආශ්‍රයෙන් මාව වෙන් කරලා මට පඬිතුයන්ගේ ආශ්‍රය ලැබෙන්න ඔබ වහන්සේ අනුකම්පා කරන්න එනම් මගේ ආයතන අය දැන් කාටද බාර දුන්නේ? තථාගතයන් වහන්සේට. එහෙනම් බාලයන්ගේ ආශ්‍රය නොලැබෙන්නට ඔබ වහන්සේ මට උදව් කරන්න කියලා කියන්නේ ආයතන අයට පඬිතුව මට පෙන්වන්න බාලයෝ පෙන්නලා ඒ කට්ටියගේ සේවනය මාව අයින් කරලා මුදව ගන්න. එහෙනම් මේ ආයතනයේ නඩත්තුව තථාගතයන් වහන්සේට පූජා කළා. එහෙනම් ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාතාව කියනකොටම ඇස කන දිව නාසය සමසිත කියන ඉන්ද්‍රිය පූජාවක් අපි පවත්ලා මේක ප්‍රාර්ථනා ගාතාවක් නෙමෙයි ඉන්ද්‍රිය පූජා ගාතාවක් පංච උපාදානස්කන්ධ පූජා ගාතාවක් මේක එහෙනම් අපි මේ ගාතාව කියනකොට මේ ගාතාව නිසා තථාගතයන් වහන්සේට මගේ ආයතන අය බාරයි. එහෙනම් මගේ ආයතන වල අයිතිය මට නැහැ. භාග්‍යතුන් වහන්සේටත් මේ ශාසනයටත් මගේ අයිතිය පැවරිලා එහෙනම් මේ මොහොතේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ තමයි බුද්ධානුභාවයෙන් මේ ආයතන ක්‍රියාත්මක කරවන්නේ එහෙනම් මොකවත් බලන්න දකින්න මට ආගන්න ඇයෙන්න අවසර නැහැ මේක පූජා කරලා ඉවරයි මේක දැන් අනුන්ගේ දැන් බලන්න යා පඬිතුයෝ සේවනය කරන්නේ නැද්ද බලන්නේ ඇයෙන්නේ පේන්නේ දැනෙන්නේ ඇඟෙන්නේ සිතෙන්නේ දැනෙන්නේ කියන මේ ආයතන අයේ ක්‍රියාවලියම අනේ භාග්‍යතුන් වහන්සේට පූජා කරලා තියෙන ආයතන අය මට මේවා බලන්න අවසර නැහැ මේවා ආගන්න මට අවසර නැහැ මේවා කන්න අවසර නැහැ කියලා ආයතන අය නිරෝධ කරනවා ඒ කියන්නේ පඬිතියෝ සේවනය කරන්න පටන් අරන් බාල සේවනයෙන් එයා නිදාස් වෙලා අන්න එයා චිත්තානුපස්සනාව වඩන්න අභියෝගයක් කළා. එහෙනම් මගේ ආයතන ටික මම භාග්‍යතුන් වහන්සේට බාර දීලා මෙවැනි ප්‍රාර්ථනාවක් මම කළා තථාගතයන් වහන්සේ ඉදිරියේ. බාහලිව ආශ්‍රය කරන්න. එහෙනම් මොකද දන්නේ? ගිලම්පස මේකෙන් අදන්ට ගියාම තරහා යන්නේ. එහෙනම් බාලය ආශ්‍රය කළා නේද? එහෙනම් Taman මේ දේ කරමේ කියන බලාපොරොත්තුෙන් ඉන්නකොට වෙනත් කෙනෙක් වෙනත් දෙයක් කියනකොට තරහා යනවා නම් ඒ කියන්නේ එයා බාලයා ආශ්‍රය කරලා මොනවටද ගිලම්පස අද්දන්නේ එයා මොනවටද මේ පූජා භාණ්ඩ ඕදලා පිරිසිදු කරන්නේ එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියන ගාථාව කියන්නයි සූදානම් වෙන්නේ සූදානම් වෙද්දිත් එයා බාලයව ආශ්‍රය කරනවා ගින් පූජාව තියලා තයට තරහා ගිලම්පසල වලට අර බීමනේ ගණ්ඩේටිය බලන්නකො කාට හදන්න ඕන එක එක්කෙනාගේ වැඩවලට ඉතින් එක එක්කෙනාට ඕන විදිහට තමයි දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ. අපිට ඒ කාලේ වාගේ නිදාසෙ ඉන්න නෑ. එක එක්කෙනා ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන විදිහට ඔක්කොම වෙනස් කරනවා කියලා දැන් තරහෙන් බනිනවා. ඒ කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියද්දී එයා බාලයෝ දහස් ගණන් සේවනය කරමින් තමයි මේක කියන්නේ. බලන් අවබෝධයේ තරම ප්‍රඥාව ගෑවිලාවත් නැහැ. ප්‍රඥාව කියන වචනේවත් ඇවිලා නැහැ. එහෙනම් එයා කල්පනා කරන්න ඕන අනේ මේකෙන් හදන්න කියනකොට මට තරහා ගියා. එහෙනම් බාලිව ආශ්‍රය නොකරන්න මං ප්‍රාර්ථනා කරන්නයි මේක හදන්නේ. මෙතනත් බාලේක ආශ්‍රය කළානේ. එහෙනම් මම පඬිතියා සේවනය කරන පත්කඩ එලලා ඇවද්දසනවා. ඇයි මම මේකෙන් හදන්න කිව්වනේ? හදන්න නැත්නම් ඇවද්දසන්නේ නැහැ. ඔබ වහන්සේම කියපු නිසා මට තරහා ගියා. ඔබ වහන්සේ මට දීපු අවවාදය වැඩිහිටි භික්ෂුවකගේ අවවාදයක් කමඨාණක් වශයෙන් මට දකින්න බැරි වුණා. මම ඔබ වහන්සේ පිළිබඳ අමනාපයක් ඇති වෙලා මම කර්මයක් නිර්මාණය කරගත්තා. මට අනුකම්පා කරලා සමා වෙලා ඒ කර්මය අවෝසි කර්ම කරන්න කියලා ඇවත් දෙසනවා. අන්න බලන්න එයා ඒ මොහොතේම පඬිතයා සේවනය කළා. එයා පඬිත ආශ්‍රයට වැටුණා. එහෙනම් අපේ සිත්වල ලෝභ දේශ මෝහ රාග වෛර මොනතරම් තප්පරෙන් තප්පරට අපි සේවනය කරනවද? හැබැයි බුදුන් වන්දින හැමදාම අවස සද්ද නගල කෑ ගාලා කියන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා කියලා කෑ ගාලා කියලා එළියට එනකොටම බාලයා ආශ්‍රය කරනවා ගිලම්පස කෝපටි කෝදා නැමදා මම දෝදන් ඉතින් තවත් කට්ටියක් ඉන්නෝනේ අන්න බාලයා ආශ්‍රය කළා එහෙනම් අපි දන්නේ නැහැ අපට කිසිම දෙයක් වැටහිලා නැහැ. තාම අපි බඩේ ඉන්න දරුවෝ අත් දරුවෝ නෙමෙයි. අත් දරුවාට තේරෙනවා. බඩගිනි ඇදුනාම කිරි බොන්න ඕනේ. කිරි බීලා ඉවර වුණාම කොච්චර අම්මා කිරි දුන්නත් එයා බොන්නේ නැහැ, උරන්නේ නැහැ. එයා නිකන් ඉනයි. එයාට බඩ පිරিলা. එයා දන්නවා දැන් විව්වත් ගමන එනවා. එයා බොන්නේ නැහැ. එහෙනම් අත්දරුවා කියලා කියන්න බෑ අත්දරුවාට තියෙන අවබෝධයවත් නැහැ. මේක කුසේ ඉන්න දරුවා හැමදේම පෙකිනි වලින් දෙනවා. එයා මොකවත් කරන්නේ මොකවත් අවබෝධ නැහැ. එහෙනම් කුසේ ඉන්න දරුවා වාගේ ඉඳගෙන තමයි අර මා මිනිස්සු වාගේ ලෝකෙට නිවන කියන්න අපි උත්සාහ කරන්නේ ධර්මයෙන් කමඨාන් වලින් අවසාස අනුශාසනා කරන්නේ හැමදේම දැනගත්ත මා මිනිස්සු වෙලා ලෝකෝත්තර ඇසෙන් බැලුවම තාම ඉපදිලත් නැහැ තාම බඩේ ඉන්නේ එනං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ ඕතු යාව නිබ්බානපත්තියා කියන්නේ අපගේ ජීවිත රටාව ජීවත් වෙන්න ඕනේ ක්‍රමවේදය තථාගතයන් වහන්සේ අපට කමඨාණක් වශයෙන් දීලා තිනවා. එනම් මේ ලෝකේ අපි සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ අපි මේ සේවනය කරන්නේ බාලයද පඬිතියද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ගිලාම්පස අදනවා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඉන්නවා කිසිම තැකීමක් නැහැ. Tamange ප්‍රමාණය අදාගත්තා වාඩි වෙලා වැළඳුවා. බාලේ කාශ්‍රය කළා. සාංගික දේපලවල අයිතිය වැඩිහිටියා සතුයි. සාංගික දේපලවල් හදන්න බෑ එහෙම ආවට ගියාට උපසම්පදා භික්ෂුවකගෙන් අවසර ගන්න ඕනේ. එහෙනම් ඔරකමක් මේද කළේ වංචාවක් නේද කළේ එහෙනම් අවසරය අරගෙන අදලා අග්‍ර කොටස වැඩිහිටි ස්වාමින් වහන්සේලාට දීලා ඉතුරු ටික බොණ්ඩත් බෑ ස්වාමිනි ඔබ වහන්සේලාට තවත් වැඩිපුර පිළිගන්නන්නට අවශ්‍යද කියලා අහන්න ඕනේ එපා අපට ප්‍රමාණය ඇති කියලා හැමෝගෙම ප්‍රමාණය ඇති කියලා දැනගත්තාට පස්සේ ඉල්ලුම් පත්‍රයක් දාන්න පුළුවන් ස්වාමිනී අවසරයි ඉතුරු වෙලා තියෙන ටික අස් කරන්නද වැළඳුවට කමක් නැද්ද අකමැත්තක් තියනවද අනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වළඳන්න කියලා අවසරය දුන්නාම සන්තෝෂයෙන් ගිහිල්ලා අවශ්‍ය තරම පමණ දැනගෙන වක් කරගෙන ගන්නවා එයා පඬිතයා සේවනය කරන උත්මයෙන් එහෙම නැත්නම් බිස්කට් එක හංගාගෙන කනවනම් අම්බෙච්ච බිස්කට් එක පොදිය පිටින් අරගෙන ගිහලා ඈත කැලාවකකින් ගස් ගස්සස්සේ අංගලා තියාගෙන හොයන්න බැරි තැනක තියාගෙන ටික ටික අරගෙන කනවනම් එයා මේ ලෝකයේ අන්තිම බාලයා නීච පුද්ගලයා ඇයි උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඇතුළු සංඝයාට පූජා කරපු දේ එයා තනියෙන් අංගගෙන කනවනම් එයා තුල භික්ෂුභාවයක් නැහැ එයා පල්හොරෙක් මේ ලෝකේ ඇයි එයාට ශාසනයේ පැවැත්ම පිළිබඳ මොකවත් දන්නේ නැහැ. ಗುಣධර්ම මොකවත් වැඩිලා නැහැ. එහෙනම් යමක් අපට ලැබුණාම ඒ දේ හැමෝටම බෙදිලා යන්න ඕනේ මට නොලැබුණක් කමන්නේ මගේ කොටසක් තවත් කෙනෙකුට පූජා වේවා කියලා හිතනවා නම් එයා පඬිතයා සේවනය කරන කෙනා එයා විතරයි සුදුසුකම ලබන්නේ තථාගතයන් වහන්සේ ඉදිරියේ පසඟ පීටුවලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා කියන ගාතාව කියන්න එයාට සුදුසුකම් තියෙනවා. එහෙනම් අපි මේ ලෝකයේ ඇරෙන ඇරෙන තන තරහා යනවා රාගය නිතරම ඇති වෙනවා ලයිට් නිවන්න බෑ කරවල වෙන්න බෑ රාග සිටිවිලි ගලාගෙන එනවනම් ද්වේෂෙන් දැවෙනවනම් එක එක වැඩිහිටි ස්වාමින් වහන්සේලා පිළිබඳව වෛරයෙන් රත් වෙනවා නම් එයා ජීවිත කාලෙම බාලයෝ සේවනය කරනවා එයා බාලයොත් එක්ක සමාගම්ගත වෙලා එයා විනාශය කරා අනුසෝතගාමි මාර්ගයට වැටිලා එයා ක්‍රමානුකූලව දීර්ණයේ දි รา පත් වෙමින් පවතිනවා ලෝකෝත්තර පැවැත්ම අඩු වෙනවා නොබෝ දවසකින් සාසනෙන් යන්න සිද්ධ වෙනවා එහෙනම් මේ தත්ත්වය තේරුම් අරගෙන සියලෝම දෙනාට අද ඉඳලා මං කීකරු වෙමි යටහත්පාත් වෙමි සියලෝම කෙනාගේ අනුකම්පාවට පාත්‍ර වෙමි හැමෝටම සේවය කරමි කියන උත්තරී මනුෂ්‍ය ධර්ම ඇති කරගෙන කිසිම අවස්ථාවක මෝතක අකටයුතු දෙයක් නොකර සීලයෙන් විනයෙන් පිරීලා පරිපූර්ණ වෙලා හැමෝටම උදව් උපකාර කරගෙන ඉන්නවනම් එයා අදහිඳලා පඬිතියෝ සේවනය කරනවා එයා වඩා වඩා ශක්තිමත් වෙනවා වැඩි දවසක් යන කලින් ප්‍රඥාවට සමවැදිච්ච මාර්ගඵලලාභී ආර්ය ජාතිකයෙක් බවට පත් වෙනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන ගාතාව ගොඩාක් ලස්සන කමඨාණන් එහෙනම් නිවන් දකිනාතෙන් අපි මේ ලෝකයේ ලෝභ දේශ මොහ රාග වෛර මොකවත් සේවනය කරන්නේ නැතුව ඉන්නවා. එහෙනම් අරියත් බෝධියටපත් වුණාට පස්සේ ආශ්‍රය කරනවද නැහැ. පුද්ගල ස්වභාවය නැති වුණාට පස්සේ ජීවිතේ කවදාවත් රාසින්වත් සේවනය වෙන්නේ නැහැ. එහෙනම් ඉදි කවදාවත් සේවනය වෙන්නේ නැහැ කියන தත්ත්වයට යනකම් සේවනය නොකර හිඳීමටයි මේ ප්‍රාර්ථනා ගාතාව සජ්ජායනා කරන්නේ. එහෙනම් අපේ ජීවිතය තුළ මේ එක එක ગાථා අරගෙන බලනකොට ඒ ඒ ગાථාවල තියෙන තථාගතයන් වහන්සේගේ කමඨාන අරන් බලනකොට අපේ පුද්ගලික ජීවිතයට මොනතරම් වටිනවද මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරලා තිනවද එහෙනම් කල්යාණ මිත්‍ර ආශ්‍රයම අපට ලැබේවා කියලා කියන මේ ඉල්ලීම බලන්න මේ ලෝකයේ හැම දෙයක්ම කල්යාණ මිත්‍ර නේද? ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, රාගයෙන් තොරව ගනුදෙනු කරනවා නම් එහෙනම් මේ හැම දේ තුළම ධර්මයේ දකින ඥාණය පාළ වේවා කියන එක අපි නොකිය ඉල්ලීම් කරනවා ප්‍රාර්ථනා කරනවා. කල්යාණ මිසුර ඇසුරු කරන්න හැම දේ තුළම නිර්වාණ ධර්මයේ දකින්න ඕනේ. හැම නාමයක් රූපයක් තුළින් නිර්වාණ ධර්මයේ දකින්න අපි ප්‍රඥාව දියුණු කරන්න ප්‍රඥා පාරමිතාවක් මේ කරන්නේ. එනම් බාලයව ආශ්‍රය නොකර පඬිතිව ආශ්‍රය කරන්න බලන්න අපි දුකෙන් නිදහස් වෙන්න නේද මේ උත්සාහ කරන්නේ. එහෙනම් මේ සෑම ගාතාවක් තුළම නිවනට කමඨාන දීලා මාර්ගය භාවනාව අපට අවබෝධ කරලා මොකද්ද වඩන්න තියෙන භාවනාව සතර සතිපට්ඨානය. එහෙනම් අද ඉඳලා අපි මේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය කියන ගාතාව භාවනාවක් වශයෙන් කරනවා නම් අපේ ඇසෙන් අපි දකින බාලයෝ ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය කියන බාලයෝ ආශ්‍රය නොකරන්නට ඕනේ. කණෙන් ඇයෙනකොට ලෝභ දේශ මෝහ රාග වෛර ඇති වෙනවා ඒ බාලයෝ ඇසුරු නොකරන්නට ඕනේ රස දැනෙනකොට ඒ ව්‍යංජනේ නැවත ගේන්නේ කීයට දන්නේ කොයි වෙලේ දන්නේ වැඩිපුර ගන්න ඕනේ අන්න ලෝභ දේශ මෝහ රාග වෛර එයා ආශ්‍රය කරනවා ඒක ආශ්‍රය නොකරන්නට ඕනේ ඉතුවාකාරකම් උඩඟුකම් මාන්නෙන් ආංකාරයෙන් අපිට ඕන විදිහට අපි ඇසිරෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි ඒ බාලයෝ ආශ්‍රය නොකළ යුතුයි සිතවිලි වලින් ඕනතරම් බාලයෝ ඉන්නවා රාගික සිතවිලි වලින් පිරීලා ද්වේෂයෙන් පිරීලා වෛරයෙන් පිරීලා මාන්න්‍ය උද්දච්ච කිචිකිච්ඡාවෙන් පිරීලා මේක ගණ්ඩ දෙයක් නෑ ගඳයි අතම්ම ගානකට ඒ චෛතසිකවල ඉන්න බාලයෝ ආශ්‍රය නොකළ යුතුයි. අන්න කායානුපස්සනාව වැඩුවා. එනං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා මේක තථාගතයන් වහන්සේ සතර සටිපට්ඨානය වෙනත් ක්‍රමයකින් දේශනා කරන සේක එහෙනම් ගෞතම තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවේ තරම ඉතා ගන්න බෑ. මේ ගාථාව තුළින් තුන් වහන්සේ සතර සටිපට්ඨානයේ දේශනා කරනවා නම් මොනතරම් අනුකම්පාවක් තියෙන්න ඕනේද මේ ලෝක සත්‍ය නිවන් දැක්වීම පිළිබඳව සාරා සංක කල්ප ලක්ෂයක් ඒ තථාගත බෝධිසත්වෝ මේකම වැඩුවා කුරා කූඹියා පෑගෙව්වේ නෑ. ඇයි කවදාරි දවසක යා මිනිසත් බව ලබලා මගේ ළඟට බනහන් දෙනකොට මාව පාගගෙන ඉටගෙන තමයි බනහන්නේ. එහෙනම් එයාගෙන් පෑගීමක් මට අම්බෙන්නේ නැතුව ඉන්න මම මෙයාව පාගන්න නැතුව ඉන්නවා. කුරා කූඹියාටවත් හිංසා නොකර ඉන්නවා. ඇයි හිංසා නොකරන්නේ? මගේ ළඟ බනහඬ කවදර එනකොට ප්‍රත්‍යේකතු කරලා එක එක විදිහට කෑ ගාලා එක එක කල්ලි ගැයිලා කණ්ඩායම් ගැයිලා මට හිංසා පීඩා නොවන පිණිස එහෙනම් මේ කුරා කූඹියාට ඇඹලයාට මම හිංසා පීඩා නොකරමි බලන්න සෑම තප්පරයක් ගානේ මේ ලෝක සත්‍යය කෙරේ තියෙන මා කරුණාව හැම භවයේම පාරමිතාවක් වශයෙන් සත්වයා කෙරේ තියෙන මා අනුකම්පාව මා කාරුණිකෝ නාතෝ කියලා තථාගතයන් වහන්සේට කියන්නේ මේ කරුණා ගුණය නිසා. එනම් භාග්‍යතුන් වහන්සේ මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව තුලින් කායානුපස්සනාව අපට දේශනා කළා මේ ආයතන අය තුලින් බාලයෝ ආශ්‍රේ නොකර ඉඳීමේ කමඨාන වේදනානුපස්සනාව කොහොමද තථාගතයන් වහන්සේ දේශනා කළේ ඇසෙන් දකිනකොට ලෝභය ඇති වෙනකොට ඒවා ලබා ගන්න අපි විඳින දුක පොඩ්ඩක් කල්පනා කරන්න. හොඳ ලස්සන වාහනයක් දැක්ක අපේ සේනාසනයටත් වාහනයක් තිබුණොත් හොඳයි ලක්ෂ කීයද 9 කොමරි මේ 9 මංකොල්ල කාලා හරි ගන්න ඕනේ අර කදන්න දෙන්න මේ කදන්න දෙන්න මේ වීදියට කොන්ක්‍රීට් දාන්න දෙන්න කියලා මිනිසුන්ගෙන් හැමතැනම පින් කැට තියලා සම්මාදම් කරලා ඒ රුපියල් ලක්ෂ 9 ඔයලා අර යකඩ කුට්ටිය ගෙනල්ලා මෙතන නවත්තලා ඒක රෙදි කෑල්ලකින් පොරවලා පුටුවක් දාලා වාඩි වෙලා බලාගෙන ඉන්නකම් නිදාස නැති ජීවිතයක් කලබලකාරී ජීවිතය මොනතරම් දුකක් මේ ලෝකේ විඳිනවද අන්න බලන්න මේ ඇසට දකින දේ නිසා ඇතිවෙන දුක පිළිබඳව එයා ආශ්‍රය නොකර ඉන්නවා මිනිස්සු නම් ගොඩාක් පෝසත් තමයි ලං වුණත් ආශ්‍රය කෙරුවොත් හිතවත් වුණත් මිනිස්සු ගොඩාක් මේකට ආයෝජනය කරයි. එතකොට ආයෝජනය කරලා යනකොට නිකන් යන්නේ යතුරු ටික මට පූජා කරයි දෑත් කට්ටියෙන්. පස්සේ මම මේක ලොකුවට මාලයක් වාගේ හදලා ඊන වටේ බැඳ ගන්න ඕනේ මම නැත්තම් කරේ එල්ලාගෙන ගෙජ්ජි වාගේ හැම තැනම යතුරු දදා ඉබ්බ දදා අනේ මේක හරියන්නේ නැහැ. එහෙනම් මේ දකින්න දේ තුලින් ඇතිවෙන්නා වූ ඒ ලෝභ දේශ මෝහ රාග නිසා ඇතිවෙන්නා වූ දුක වටාගෙන අන්න ඒ බාලය ආශ්‍රය නොකරනවා වේදනානුපස්සනා වඩනවා ඉමිනා පුඤ්ඤ කම්මේන තුලින් ඇයෙනවා වචන මේ මිනිස්යාට දැන් මම බැන්නොත් මේ මිනිස්යා මීට වඩා බයිනවා හරි බයින්නේ මිනිස්යාට මොනවාද වේගයක් තියෙන නිසා මේ වේගය තව ටිකෙන් අඩු වෙනවා බැනලා ගියාදෙන් අන්න ඒ වේදනාව ආශ්‍රය කරන්නේ නැහැ ඒ තුලින් ඇතිවෙනා වූ මානසික පීඩනය ආශ්‍රය කරන්නේ එකපාරටම අපට කලබල වෙන්න හිතෙනවා බැනින්න හිතෙනවා රිදවන්න හිතෙනවා කල්පනා කරනවා මේ මිනිසයාට රිදෙව්වයි කියලා මට මොනවද හම්බෙන්නේ? මේ මිනිසයාට රිදෙනවායි කියලා කියන්නේ මමත් මාව රිදව ගන්නවනේ. මිනිස්සු මට නිନ୍ଦා අපාස කරන ශ්‍රමණයෙක් කියලා අර මිනිසයාට කතා කරපු ඇටි එහෙනම් මට රිදෙනවා ඒ මනුස්සයාට රිදවන්න කලින් එහෙනම් ඒ වේදනානුපස්සනාව ඒ වේදනාව එයා අත ආශ්‍රය කරන්නේ චෛතසික වලින් ඇතිවෙන සෑම සිතවිල්ලකටම කර්මයක් ගොඩනගෙනවා නම් ඒ කර්මයට ඉපදීමක් අට ගන්නවා නම් ඒ ඉපදීමේ වේදනාව එයා ඇසුරු කරන්නේ සේවනය කරන්නේ මේ විදියට ඇස කන දිව නාසය සමසිත මේ සංඥා සංස්කාර ධර්ම එක්ක ගනුදෙනු කරලා මේ වේදනාව නිර්මාණය කරනවා මේ වේදනාව ඇසුරු කරන්නේ ආශ්‍රය කරන්නේ ඒකත් එක්ක සමාගම්ගත වෙන්නේ නැතුව පරිස්සම් වෙනවා එයා ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාතාව තුළින් වේදනානුපස්සනාව වඩනවා මේ භාවනා යෝගියා නැවත කල්පනා කරනවා මේ සෑම සංඥා සංස්කාර ධර්මයක් තුළම ලෝභ දේශ මොහ රාග කියන හැම එකක්ම බාලයෝ හැම එකක් තුළම ඉපදීමට හේතුවක් තියෙනවා මේ මිනිස්සු හැමෝම අසත්පුරුෂයෝ මේම තමයි මම මේ ලෝකෙ දිහා බැලුවේ අද ඉඳලා මම මේම බලන්නේ මිනිස්සු ඔක්කොම සත්පුරුෂයෝ මිනිස්සු ඔක්කොම යහපත් වැඩ විතරමයි දන්නේ අයහපත් වැඩ මොකවත් දන්නේ නැහැ හැබැයි මේ හැම දෙයක්ම යාපත් ලෙස දකින්න මට නුවණ නැහැ. මට ප්‍රඥාව නැහැ. එහෙනම් මගේ අඩුව නිසා මේක අඩුපාඩු වාගේ පේනවා. එහෙනම් ඈ වපර මිනිසයාට හැම රූපයක්ම ඇදයිනේ. ඇත්තටම ලෝකෙදී තියෙන දේවල් ඇදද නැහැ ලම්බ කරලා තියෙන්නේ. ඒවා මුළු මට්ටම් වලට ලෙවල් කරලා බොහොම ලස්සනට හදලා තියෙන්නේ. හැබැයි Tamange ඈ වපර නිසා යාට ඒක හැදේට පේනවා. තියෙන ඇයේ ප්‍රශ්නයක්. Tamange කටේ දිව කොටයි තමන්ගේ දිව කැපිලා ශල්‍ය කර්මයක් කරලා ඒ නිසා ගොත ගෑනවා. ඇත්තටම වචනවල ගොතයක් තියෙන නෑ. දිවේ ප්‍රශ්න නිසා වචන ගෙතෙනවා. එහෙනම් මේ විදියට මේ ලෝකේ හැම දෙයක්ම පරිපූර්ණයි. කිසිම දෙයක ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් නැ මන් තුල ලෝභේ තියෙන නිසා මට ලෝභයෙන් පේනවා. දුරකතනයක කැමැත්ත තියෙන කෙනාට දුරකතන අනේ ලස්සන පොණ කොයිද දන්නේ රට. කොච්චරද මේකේ මතකයේ තියෙන්නේ? කොච්චර මේකේ මේ ගබඩා කරන්න පුළුවන්ද? ඒවා විස්තරයි. ලෝභ සාගත චෛතසිකය මේ වෙනකොටත් පාළ වෙලා එහෙනම් මේ ලෝකේ ලෝභය තියෙන කෙනෙකුට හැමදේම ලෝභයෙන් පේනවා ගණ්ඩ හිතෙනවා ද්වේෂය තියෙන කෙනෙකුට හැම කෙනාටම නිନ୍ଦා අපාස කරන්න හිතෙනවා දොස් කියන්න හිතෙනවා කොච්චර හොඳ ශ්‍රේෂ්ඨ උත්මයෙකුණත් නැති අරු අඩුවක් හරි හොයලා බනින්න මිතෙනවා ඇයි ද්වේෂය වැඩිපුර ගබඩා වෙලා එහෙනම් මෝහය වැඩි කෙනාට මේ හැම දේ තුළම මුලාව පේනවා. එහෙනම් තමන්ගේ අඩුව නිසා තමයි බාලයෝ නිර්මාණය වෙලා තියෙන්නේ. තමන්ගේ හඩුව ඇදුවොත් බාලයෝ පඬිතු වෙනවා. අන්න මේ ධර්මය එයා සේවනය කරනවා. දැන් එයා ධම්මානුපස්සනාව වඩනවා. බාලයා කියන්නේ පඬිතයා කියන්නේ දෙකම එකයි. මේ ලෝකේ හැම තැනම මේ බාලයෝ පඬිතුව මිශ්‍ර වෙලා පවතිනවා. හැම එකටම හේතුව චිත්තය. සිත පඬිතෙක් වශයෙන් ප්‍රඥාවෙන් දකිනවා නම් එයා පඬිතයා. ඒ සිතම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දකිනවා නම් ලෝභය දකිනවා නම් එයා බාලයා. එනම් චිත්ත වීතියට අනුව ඒ සංස්කාර ධර්මයට නිර්මාණයට අනුව තමයි බාලයා පඬිතියා තීරණය වෙන්නේ එහෙනම් නාම රූප වෙනස් කරන්නේ ගම් වෙනස් කරන්නේ දායක ලයිස්තු අලුත් කරන්නේ දාන ලයිස්තු අලුත් කරන්නේ සිත අලුත් කරනවා සිතේ තියෙන චිත්ත වීති ලයිස්තුව අලුත් කරනවා. එහෙනම් ගම වෙනස් කරන්නේ සිතේ ස්වභාවය වෙනස් කරනවා. එහෙනම් සේනාසනය වෙනස් කරලා තව තැනකට දුවන්නේ එහෙනම් මේ සිතේ තුළ තියෙන අඩුපාඩු ටික හදලා ඒක පරිපූර්ණ කරනවා. මේ විදිහට සිත පිළිබඳ අවධානම යොමු කරලා ඒ පඬිතිය බාලය ඔයාගෙන චිත්ත වීති වල තියෙන අඩු ටික හදාගෙන අදාගෙන යනවා. එයා ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාතාව තුලින් තානුපස්සනා වඩනවා එනං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය කින ගාතාව සතර සටිපට්ඨාන කමඨාණං අපි මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කොහොමදයි කියන බුද්ධ අවවාදයන් එහෙනම් මේ ගාතාව කියනකොට අපගේ සුදුසුකම් මොනවද? මම මේ ගාතාව තුළින් කායානුපස්සනාව වඩනවද? වේදනානුපස්සනාව වඩනවද? ධම්මානුපස්සනා වඩනවද චිත්තානුපස්සනා වඩනවද හැමතැනම මගේ අඩු මොනවද තියෙන්නේ බාලයෝ මං කොයි කොයි වෙලාවද ආශ්‍රය කරන්නේ පඬිතියෝ කොයි කොයි වෙලේද ආශ්‍රය කරන්නේ මේ අවබෝධය තිබිය යුතුයි මේ සීය පැවැත්විය යුතුයි එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ අපට වැඩ වැරදෙන්න අනන්ත අප්‍රමාණ හේතුවක් තමයි අපි කියන ගාථාවල අපි දකින ධර්මතාවයන් වල අපට ඇයෙන ධර්මතාවයන් වල දැනෙන ඇඟෙන ධර්මතාවයන් වල සිතෙන ධර්මතාවයන් වල තියෙන අවබෝධය මදිකම එහෙනම් මේ සිත විසිරෙන්න විසිරෙන්න චෛතසික වලින් ක්‍රියා කරන්න ක්‍රියා කරන්න අවබෝධය මදි වෙනවා ප්‍රාණය එළියට විසිරෙන නිසා එහෙනම් සිත තැම්පත් වෙන්න තැම්පත් වෙන්න එළියට විසිරෙන ප්‍රමාණය අඩුයි. එහෙනම් ප්‍රාණ ශක්තියේ ධාරිතාව වැඩි. එතකොට අවබෝධය වැඩි. දැන් එයාට එක දෙයක් මට්ටම් ගණනාවකින් පේනවා. එතකොට තමයි යා පඬිතියෝ සේවනය කරන්නේ. එතකොට තමයි එයාට නිවනට අවශ්‍ය කටයුතු සිද්ධ වෙන්නේ. එහෙනම් චෛතසික වැඩි නම් ආයතන අයෙම සිත විසිරෙනවා නම් කයේ ප්‍රාණ ශක්තිය අඩු නම් 80ෙන් කටයුතු කරනවා සෑම මොහොතක් ගානේ කෙලෙස් වලට අවු වෙනවා ඒ කියන්නේ යාගේ නිවන ඈත් වෙනවා විමුක්තිය ප්‍රමාද වෙනවා නැවත නැවත ඉපදෙනවා සංසාරයේ දුක් විඳිනවා එහෙනම් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාතාව අපගේ ජීවිතේ අපි වඩන කමඨාන මේ ගාථා රත්නය තුල ගොඩාක් දේවල් අපි දැනගත්තා අපේ මේ බඹයක් විතර උස තියෙන කයේ ක්‍රියාකාරීත්වය එනම් මේ අවබෝධය අපි ලබාගෙන අපගේ ජීවිතයට හැමදාම ආයෝජනය කරනවා නම් උදේ ඉඳලා රෑ වෙනකම් සෑම ගනුදෙනුවක් තුළම ආයතනයේ ක්‍රියාකාරීත්වය තුළම මේ බාලයෝ සමාගම් වෙන ඒවා පිළිබඳ අවබෝධය තියෙනවා ඒක ප්‍රඥාවෙන් දැකලා පඬිතුය වශයෙන් ඒක ආශ්‍රය කරනවා නම් ඒ දක්ෂකම ඇති කරගන්නවා නම් සෑම මොහොතක් ගානේ සතර සටිපට්ඨාන කමඨාන මේ ගාථා රත්නය තුලින් වඩනවා නම් අපේ නිවන අපටවත් නවත්තන්න බෑ. හේතුව මේක ඔටෝ ජීරයකට වැටිලා. එහෙනම් මේක කිසිම කෙනෙකුට පාලනය කරන්න බෑ. මේක වඩනවා නම් ඒකාන්ත වශයෙන්ම දුක නිවෙනවා. එයා ආර්ය જાතියේ ඉපදෙනවා. මේක තමයි එයාගේ අවසාන භවය. එහෙනම් මේ තරම් සුන්දර කමඨාණන් තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා භාග්‍යතුන් වහන්සේගේ කමඨාන අවවාදයේ අනුශාසනාව අවශ්‍ය තරමට වඩා අපිට ලැබිලා අපේ ප්‍රමාදයයි තාම පවතින්නේ. එහෙනම් අද අපේ ජීවිතයේ අලුත් ඉපදීමේ දවස අපි හැමෝම අලුතෙන් ඉපදුනා කියලා හිතාගමු. අපි හැමෝම එකතු වෙලා ඒ ගාථාව සජ්ජායනා කරලා තථාගතයන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙමු. මිනිස්සු මං එලා දකින්නේ නැහැ. අසත්පුරුෂයෝ මේ ලෝකේ නැහැ. ಗುಣ තමයි අසත්පුරුෂ, අදුපාඩුමයි අසත්පුරුෂ, ලෝභ දේශ මොහ තමයි මේ ලෝකේ තියෙන අසත්පුරුෂ. එහෙනම් මිනිස්සු ආශ්‍රය කරමි, සියලෝම දෙනා සේවනය කරමි, සෑම නාමයක් රූපයක්ම සේවනය කරමි. තථාගතයන් වහන්සේ ඒ සෑම සත්‍යයක් රූපයක් තුළම භාණ්ඩයක් වස්තුවක් තුළම තියෙන ලෝභ දේශ මොහ රාග සේවනය නොකරමි. මේ බාලයන්ගෙන් මං වෙන් වෙන්නට පොරොන්දු වෙමි කියලා අද මේ ගාථාව අවබෝධයෙන් යුක්තව තථාගතයන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙන්නට අවශ්‍යයි. එහෙම පොරොන්දු වෙලා අද හිඳලා මේ සෑම කෙනෙක්ගේම හොඳ දකිනවා. සෑම පුද්ගලයෙක්ගේ මොනාරි අබහැටයක් අර හොඳ තියෙනවා. ඒක ආශ්‍රය කරනවා. අසත්පුරුෂ හැම දෙයක්ම අමතක කරනවා. ඒවා මෙනෙහි කරන්නෙත් නෑ. ඒවා නැවත නැවත මතක් කරන්නෙත් නෑ. එහෙනම් මේ ගස් කොළන් වල ඕම නිකන් තිබ්බ තිබ්බ තැන් වල ඉන්නවනේ තැම්පත් යන ඒ ගුණය හරි දකිනවා. වෙන මොකවත් දකින්න ප්‍රඥා නැති වුණාන්. හැබැයි මේ ගහ කරදරයි, ඉරියරයි, කොළ වැඩි හැමදාම අතු ගන්න මන්න මේ වගේ අගුණ දකින්නේ නැහැ. එහෙනම් ගස් කොළන් වල පවා සෑම නාම රූපයකින් පවා අගුණ නොදක ಗುಣ දකිමි මේ කල්යාණ මිත්‍රයා මාගේ ජීවිත කාලය පුරාම මා සේවනය කරමි කියන අවබෝධ ඥාණයෙන් යුක්තව අපි මේ ගාථාව සජ්ජායනා කරන්නට ඕනේ එහෙනම් මේ විදියට මේ ලෝකේ අපි ජීවත් වෙනවා නම් සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ තථාගතයන් වහන්සේගේ ශාසනය මේ විදියට අපි කටයුතු වල නිරත වෙනවා නම් අපට තවත් කමඨාන භාවනාවක් අවශ්‍ය නැහැ. සතර සටිපට්ඨාන භාවනාව තමයි මේ වැඩිලා තියෙන්නේ. අපි ಗುಣධර්ම තමයි මේ වඩලා තියෙන්නේ. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ග නිවන් ඵලයෙන් තමයි අපි ජීින් තියෙන්නේ. එහෙනම් මේ ඵල හම්බෙලා මේ මාර්ගේ ගිහිල්ලා අපි සසරෙන් එතර වෙන්න අපි මේ නාම රූප සංඥා සංස්කාර ධර්ම මේ ආකාරයට දකින්නට ඕනේ මේ අවබෝධය අපි ලබන්නට ඕනේ එහෙනම් මේ ගාතාව අපට භාග්‍යතුන් වහන්සේ දීපෝ පුද්ගලික ශ්ලෝකය පුද්ගලික ධම්මපදය එහෙනම් මේ ගාතාව පැයෙන් පැයට සජ්ජායනා කරනවා නම් ඒ තරම් මේ ගාතාවේ විද්‍යාත්මක භාවය ප්‍රඥාව අවබෝධ කරනවා නම් මේක ඇති දවසේ පැය 24න් මේ වැඩ ටික නිමා කරන්න සසරෙන් එතර වෙන්න අවශ්‍ය කටයුතු කරගන්න. එහෙනම් අපි සියලුම දෙනා මේ ගාථාවේ විදර්ශනාව දැක්කා, ප්‍රඥාව දැක්කා, විශාල අවබෝධයක් ලැබුවා මේ ගාථාවේ යථාර්ථය පිළිබඳව. එහෙනම් අපි සියලුම දෙනා ශ්‍රද්ධාවෙන් යුක්තව තථාගතයන් වහන්සේගේ සමාධි පිළිම වහන්සේ සිතින් මවාගෙන නමස්කාරය කියලා මේ ගාතාව තුන් වතාවක් කියලා අපි හැමෝම මේ ගාතාව සමාදි වෙමු. අද ඉඳලා මේක කමඨාණක් වශයෙන් වඩමි. අද ඉඳලා මේ ගාතාවේ සරණ යමි. මාගේ වැඩ නිමා කරන්න භාවනානුයෝගීව මේ ගාතාව මෙනෙහි කරමි. සෑම මොහොතක් ගානේ රාත් වෙනකන් කියලා. සියලුම දෙනා নমස්කාරය කියනවා.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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනින් වානපත්තියා සාදු සාදු සාදු හොඳයි මේ ගාථා රත්නය තුලින් අපි ලබා ගත්තා වූ අවබෝධය ප්‍රඥාව දැනුම අපේ සිත්වල නිදාංගත කරගෙන සෑම මොහොතක් ගානේ නැවත නැවත අපි මේ ගාතාවත් ගාතාවේ ලෝකෝත්තර අර්ථයත් මෙනෙහි කරලා මේ මිනිස්සුත් භවයේ පුරාම මේ කමඨාන වඩලා මේ ගාතාව තුලින් සතර සටිපට්ඨාන භාවනාව සිදු කරලා මේ ලබාපු මිනිස්සුත් භවයේ අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ගාතාව මේ ගාතාව තුලින් ලැබුණා වූ ප්‍රඥා අවබෝධය ඒකාන්ත වශයෙන්ම අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි